විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට අපි ඉන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ. ତර මේ ඇවිල්ලා 6 වෙනි එක තව එකයි තියෙන්නේ. ඒකෙන් මේ ධර්ම දේශනා මාලාව නිමාවටපත් වෙනවා. දැන් හැබැයි ගැඹුරුයි. ඒක නිසා දැන් හොඳට සිහි කල්පනාව ඇතුව සිහිය ඇතුව මන නුවණින් ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ වගේම හොඳ සිහියෙන් යුක්තව මන නුවණින් යුක්තව නැවත නැවත නැවත නැවත පරීක්ෂා කරලා නැවත නැවත විමසලා තේරුම් ගත යුතු වෙනවා අවබෝධ කරගත යුතු වෙනවා ඒ හොඳින් පවත්තන සිහියට කිව්වේ සතිය කියලා ඒ දර්ශනයන් නිවැරදිව දකිනවා නම් එතන මනා නුවණ තියෙනවා ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය සීහා මනා නුවණ දැන් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපට ඥාන නවයක් උපදවා ගන්න තියෙනවා. ඒකට කියන්නේ නවමහා විදර්ශනා. ඒ තමයි උද්‍යව්‍යානු දර්ශන ඥානය, බංග ඥානය, බයිතුපට්ඨාන ඥානය, ආධිනවානු දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානය, පටිසංකානු දර්ශන ඥානය සංස්කාර උපේක්ෂා ඥානය හා සත්‍ය අනුලෝම ඥානය. ඉතින් එතනින් එහාට තියෙන්නේ ගෝත්‍ර ඥානය. කියන්නේ නිවන අරමුණු කරන නුවණ ඥානය. ඉතින් ඊයදත් ඒ පිළිබඳව දේශනා හොඳට අහන්ට හොඳින් තේරුම් ගන්න උත්සාහ ගන්න මොකද අවබෝධ කරන්න පුළුවන්. අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ මිනිස්යන්ට. තේරෙනවද? මන්ද බුද්ධිකයට මේක තේරෙන්නේ තිරිසන් ලෝකේ තිරිසන් සත්‍යයන්ට මේක තේරෙන්නේ දෙවිව්‍ය ලෝකේ දෙවිවරු යා මාර්ගඵලලාභීන් නම් එයාලට තේරුණා. රූපාවචර බ්‍රහ්ම ලෝකේ හිටපු මාර්ගඵලලාභීන් හිටියානම් ඉන්නවනම් එයාලට තේරෙනවා. අරූප තලවලට තේරෙන්නේ නැහැ. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරයයට මේ බණ වලින් වැඩක් නැහැ. ඒක නිසා හොඳම තැන තමයි manuss ලෝකය. ඉතින් අපි ඒ වාසනාව උරුම කරගෙන තියෙනවා. කියන දේ තේරෙනවා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. තේරෙනවද? සමහර අය කියනවා මේකට පින් මදි. අපට පින් නැහැ. අපි තාම පින් සම්පූර්ණ කරගෙන නැහැ. පාරමිතා සම්පූර්ණ කරගෙන නැහැ කියලා. ඉතින් ඕක එයාට බලා ගන්න පුළුවන්ද පෙර භවයේ? Taman ඥානය සම්පූර්ණ කරන් දින්නේ කියලා. නෑ. මේ පිළිබඳව විමසන්න උත්සාහ ගත්තොත් එයාට ඒක ක්‍රමක්‍රමයෙන් දැర్శණය වෙනවා. ඒක නිසා දතර අද දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යද මේ කොලෙත් තියෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳවනේ. ඒතර දැන් අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳව දැන් අවබෝධ වෙන්න ඕනේ. තේරෙනවද? ඒක කොහොමද වෙන්නේ? ඒතර මේ ඥාන උපදවනකොට ඒ ධර්මයන් අවබෝධ වෙනවා. තේරෙනවා. දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. මොකද මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන මේ ඥාන දර්ශන විසුද්ධි තුනේදීම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. ඒ තුලින් අපි හොඳ සිහියෙන් ඉන්න ඕනේ, කල්පනාවෙන් ඉන්න ඕනේ, විමසිල්ලෙන් ඉන්න ඕනේ. ධර්මතා පහක් හා ධර්මතා හතක් බලවත් වෙනවද කියලා දකින්න ඕනේ. ඒ පහ තමයි සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මොකද ආරම්භයේ ඉඳලා අවසාන අරහත් අරිහත්වේ දක්වාම අරහත් ඵල ඥානය දක්වාම මේ පහ දෙනා මේ පස් දෙනාගේ මතින් තමයි යන්න තියෙන්නේ. ඒ පස් දෙනා බලවත් වෙනකොට බල ධර්මයන් එනවා. එක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ පංච ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය බල වෙනකොට සද්ධා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙනවා. වීරේන්ද්‍රිය බලවත් වෙනකොට වීරිය බලය බලවත් වෙනකොට වීරිය ඉන්ද්‍රිය බලවත් වෙනවා. ඒ නිසා තමයි මේක බල ධර්ම පහක් හැටියට දේශනා කරලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් පහක් හැටියට දේශනා කරනවා. සතිය බලවත් වෙනකොට ඒක ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බලවත් වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒතොර යා නායකත්වය ගන්න. යාට බලය දෙනවා මේ සති බලය. සමාධිය බලවත් වෙනකොට ඒක සමාධි ඉන්ද්‍රිය. එයා බාර ගන්නවා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. නායකත්වයෙන් බාර ගන්නවා. ප්‍රඥාව බලවත් වෙනකොට එයා ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බාර ගන්නවා. මොකටද? නිවනට ගෙනියන්න. හැබැයි යන මගදී මෙන්න මේ ධර්මතා හතත් වැඩෙනවද කියලා නුවණින් දැනගෙනම යන්න ඕනේ. ඒ තමයි සීහා යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ කියන්නේ බෝධිඅංග. සතිය, ධම්මවිචය, වීරිය, ප්‍රීති, පසද්දි, සමාධි, උපේක්ඛා. මෙන්න මේ ධර්මතා පහ හා මේ හත. දැන් මෙතන ඉඳලා දිගටම ක්‍රියාත්මක වෙන්නේ. මෙතන ඉඳන් නෙමෙයි. දැන් මුලින්දම ඉන්ද්‍රිය ධර්මයන් හා බල ධර්මයන් අපි වර්ධනය කරගෙන ආවා. හැබැයි මෙතනදී මේ වෙනකොට බෝධිඅංග දැන් ඒගොල්ලොත් වර්ධනය වෙන්න ඕනේ වැඩෙන්න ඕනේ. එතකොට දැන් බල ධර්ම ඉන්ද්‍රිය ධර්මයන් වගේම තමයි සති සම්බෝධියංගය කියන්නේ. සතිය කියන්නේ සිහිය. එතන තියෙනවා. ඒතර වීරිය. ඒතර ඉන්ද්‍රිය ධර්මයන්ගෙත් ඒක තියෙනවා. ඒතර සතිය. වීරිය. ධම්මවිචය. ධම්මවිචය කියන්නේ ප්‍රඥාව. ඒතර සද්ධා. ඒතර බල ධර්මයන් තුලත් තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් තුලත් තියෙනවා. බෝධිඅංග තුලත් තියෙනවා. ධම්මවිචය කියන්නේ ප්‍රඥාව. සතිය ධම්මවිචය වීරිය. ප්‍රීති කියන්නේ සතුට. මේකේ ඉන්නේ සත්‍ය අවබෝධ වෙනකොට යථාර්ථය අවබෝධ වෙනකොට ලොකු සතුටක් එන්නේ. අනේ මෙච්චර කල් මම මුලා වෙටි මුලා වෙලා හිටියා මම රැවටිලා හිටියා මම අනවබෝධයෙන් හිටියේ. අනේ මට දැන් සත්‍ය දකිනවා මට සත්‍ය තේරෙනවා සත්‍ය වැටහෙනවා කියනකොට ඒ සිතුවිල්ලත් එක්ක එන්නේ අතිශය ප්‍රීතියක්. ඒක නිර්ාමීෂ ප්‍රීතියක්. ඒක මේ පංචකාමයේ විඳලා ලබන ප්‍රීතියක් නෙමෙයි. ඒක වෙන ප්‍රීතියක්. ඒක ලෞකික ප්‍රීතියක්. මේනේ ලෝකෝත්තර පැත්තට බලවත් වෙච්ච ප්‍රීතියක්. පස්සද්ධි කියන්නේ සංසිඳෙනවා. ඒ සංසිඳෙන්නේ කෙලස්. ඒකට කියනවා කාය පස්සද්ධි කියලා. කෙලස් සංසිඳීම. චිත්ත පස්සද්ධි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සිතේ සංසිඳීමක්. කෙලස් වල සංසිඳීම වෙනයි සිතේ සංසිඳීම වෙනයි. තේරෙනවද? සිතේ සංසිඳීමෙන් අපි කර්ම වලට යන්නේ නැහැ. සිතේ සංසිඳීමෙන්. කෙලෙස් වල සංසිඳීමෙන් 1500ක් කෙලෙස් සංසිඳෙනවා. තේරෙනවද කියන එක? ඔව්. චිත්තපස්සද්ධි කියන්නේ කර්ම භවටපත් නොවන තැනට සිත හැවත් මානසිකාර්යපත් කර ගැනීම. අර කර්ම සකස් වෙන්නේ නැහැ. කායපස්සදි කියන්නේ කෙලෙස් වල සංසිඳ. ලෝභය, දේශය, මෝහය, මානය, දිට්ඨිය විචිකිච්ඡා විචිකිච්ඡාව නෑ ඉවර කළා එන්න එතනට. විචිකිච්ඡාව තීන මිද්ද උද්දච්ච අහිරික අනෝතප්ප. ඒතර දිට්ඨියයි විචිකිච්ඡාවයි අවසන් කළා මේ වෙනකොට අවිල්ලා තියෙන්නේ. ඉතින් අනිත් ඒවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ පිළිබඳව සංසිඳීම කායපසදී. ඒතර තමන්ට මේවා නිවැරදිව දැర్శණය වෙන්න ඕනේ. දැන් අනිත් එක තමයි දැන් චතුරාර්ය සත්‍යයත් ඕනේ මෙතනදී අපිට. දෙකනේ. මේ හැම කෙනාගේම ප්‍රාර්ථනාව බලාපොරොත්තු ඕකනේ. ඒකෙන් අපි ඉස්සලාම ගන්නවා සමුදය. ආර්ය සත්‍යයක් බව කොහොමද අපි දැනගන්නේ හා දැකගන්නේ? දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පැහැදිලිවම සමුද ආර්ය සත්‍යයක් කියලා. ඒතර සමුදය කියන්නේ හේතුව. හ්ම්. අපට මෙතනදී තව ඥානයක් උපදිනවා. ඒ තමයි ධම්ම පටිසම්භිදේ ඥාන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හේතුයෙන්ගෙන් මේ පළ හට ගන්න ආකාරයනේ. ඒක අපි විසඳ ගන්න ඕනේ ප්‍රත්‍ය ආකාර. ප්‍රත්‍ය කියන්නේ උපකාර. උපකාර උපකාරයෙන් ඉදිරි ධර්මේ හට ගන්න බව. තේරෙනවද කියපේ? උපකාරයෙන් ඉදිරි ධර්මේ හට ගන්නවා කියන ආකාරය. දෙකට හොඳම නිදර්ශනයක් තමයි වේදනාව කියන දෙයක් ලෝකේ නැහැ ස්පර්ශය හටගන්න කලින්. හොඳට තේරුම් ගන්න ඉතින්. ඒක ඕ ලෝකේ ඕනම කෙනෙකුට මේක සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා පෙන්වන්න පුළුවන් බලන්න මේ වේදනාව නැමැති ඵලය හටගන්නවද මේ ස්පර්ශය නැමැති හේතුව නැත්තම් ඒ කියන්නේ වේදනාව කියන ඵලයක් එහෙනම් මේ ලෝකේ නැහැ. ඒක තමයි ශුන්්‍යතාවය කියන්නේ. අපි හේතු හදනවා. මොකද්ද හදන්නේ? ස්පර්ශය. ස්පර්ශය හදපු දැන ඵලය හට ගන්නවා ඒ වේදනාව. එතකම් වේදනාව කියන දෙයක් නැහැ. තියෙනවද ඊට කලින් වේදනාවද? වේදනාව කියන්නේ. අනිත් කාරණය තමයි හරි දැන් අපි ස්පර්ශය ගන්නවනේ. ස්පර්ශය නැමැති ඵලය හටගන්න බෑ ආයතන හය නැත්තම්. ඒක ඕනේ කෙනෙකුට පෙන්වන්න පුළුවන්. මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වයක් නැත්තම් කොහොමද කියන්නේ මේ ස්පර්ශයක් තියෙනවා කියලා? නෑනේ සත්‍ය වශයෙන්. එහෙනම් අපි දකින්න ඕනේ මෙතනදී සමුදය සමුදය දකින්න ඕනේ කොහොමද? ඒ කියන්නේ ප්‍රත්‍ය ආකාරයෙන්. උදය. ඒ කියන්නේ උපකාර ආකාරයෙන් උදය දකින්න ඕනේ. එතකොට තමයි සමුදය සත්‍යයක් කියන එක ප්‍රකට වෙන්නේ. ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙනවා. දැන් සංස්කාරයෙන් නැමැති ඵලය හටගන්න නම් අවිද්‍යාව ඕනෙමයි. ඒතර සංස්කාර නැමැති ඵලය ඉස්සෙල්ලා ඉන්නේ නැහැ. එයි අවිද්‍යාව ඉස්සෙල්ලා ඉන්නේ. එහෙනම් ප්‍රත්‍යාක. එතකොට ප්‍රත්‍යාකාරයෙන් උදය දකිනවා නම් හේතුව දකිනවා. සමුදය දකිනවා. පැහැදිලිද කියන එක? ඒතර අවිද්‍යාව අපි ඵලය හැටියට ගත්තොත් එහෙනම් අවිද්‍යාව ඉස්සෙල්ලා ඉන්නේ නැහැ. ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව. හරිද? ආශ්‍රව. ඒතර ආශ්‍රව කියන ධර්මතාවය නැත්තම් අවිද්‍යාව කියන ඵලය නැහැ. එහෙනම් අපි උදය දකින්න උදය කියන්නේ හට ගන්නවා උදය කියන්නේ හට ගන්නවා. ඒතර හටගන්නේ ප්‍රත්‍යාකාරයෙන් නෙමෙයිද? ඒක තමයි සමුදය. හරිද? අනිත් කාරණය තමයි දැන් එතකොට මෙතනදී අපට ඥාන දෙකක් එනවා. ඒ තමයි අත්තපටිසම්භිදේ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං. අර්ථය කියන්නේ ඵලය දන්නා වුණවන. ධම්ම කියන්නේ හේතුව දක්නා වුණවන. දර සිව්පිලිසිම් ව්‍යාපත් වලින් දෙකක් දැන් මෙතන එනවා. හරිද? එනවනේ මෙතන පැහැදිලිවම. එහෙනම් මේ ප්‍රත්‍ය ආකාරය සිද්ධ වෙන්නේ සනයක් තුල. ශණයක් තුලයි මේ උදේවැය තියෙන්නේ. ඒ කියන්නේ හටගන්න ශණේ බිඳෙනවනේ. ඒක මෙච්චර කල් අපි කතා කරා. හටගන්න ශණේ බිඳෙනවා. ඒ හටගන්න ශණේ බිඳෙන්නේ ඒ අපි කිය මැස කියලා. ඒතර ඇසක් නැහැනේ. හටගන්න ශණේ බිඳෙන්නේ නාම රූප දෙකනේ. නාම රූප දෙකනේ හටගන්න ශණේ බිඳෙන්නේ. ඒතර රූපය දැන් අපි රූපය කියන එක අතහැරලාම දානවා. මොකද වැඩක්ම නැහැ ඒක. එහෙම දෙයක් රූප කියන දෙයක් ලෝකෙ නැහැ. තියන්නේ සතර මහා ධාතුන්ගේ හේවත් සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. දැන්තර ඒ ක්‍රියාව සහ ඒ ක්‍රියාව ගෙනියන්න ප්‍රත්‍ය වෙන නාම ධර්මයන්. ඒ ක්‍රියාව ගෙනියන්න නාම ධර්මයන් ප්‍රත්‍යයනේ අනිවාර්යයෙන්ම සතර මහා ධාතුන් හේවත් සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව ඉදිරියට ගෙනියන්න නම් නාමය ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒතර මේ නාම රූප දෙකම සණයක් තුල ඉපද බිඳිනවද නැද්ද? සෑම සණයක් තුලම සෑම ස්නේහයක්ම තුළම ඉපද බිඳෙන එක තමයි උදේවැයි කියන්නේ. ඒක තමයි දුක කියන්නේ. ඒක තමයි දුක කියන්නේ. තේරෙනවද? ඒතර ස්නේහයක් ස්නේහයක් ස්නේහයක් ස්නේහයක් පාසා මේ ධර්මතා දෙකම ඉපද බිඳිනවා නම් දැන් මොකද්ද මේකේදී ප්‍රයෝජනය? මේක දුකක්. ඇයි දුකක් කියන්නේ? ඒ තුල ජරාව තියෙනවා, ඒ තුල ව්‍යාධිය තියෙනවා, ඒ තුල මරණය තියෙනවා, ඒ තුල ශෝකය තියෙනවා, ඒ තුළ කනගාටුවක් තියෙනවා, හැඬීමක් තියෙනවා, දුක්ඛ දෝමනස්යන් තියෙනවා. ඒතර මේ ශණයක් තුල නේද මේක? ශණයක් තුල මේක ඉපද බිඳෙනවා. හැබැයි අර ධර්මතා ටික ඉතුරු කරලා මොනවද? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. දේව නැද්ද? තියෙනවා. ඒතර සත්‍ය නෙමේද මේ දකින්නේ? තියෙන දේ දකින්නේ අපි. පවතින දේ දකින්නේ. හොඳයි. දැන් එතකොට එතනදී දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙනවා. ඉතින් අපි ඒක තවදුරටත් අපි හොඳට විස්තර කරලා තියෙනවා. ඔගේ ප්‍රවෘත්තියත් එක්ක ගලපලා ගියාම ජාතිපච්චා ජරා මරණ අනිවාර්යෙන්ම. මොකද දැන් එතකොට අපිට ඒක පැහැදිලිවම පේනවානේ. ඒතර අපි ඒක නැවත පරීක්ෂා කරලා බැලුවොත් සමුදය ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ජරා මරණයට හේතුව ජාතියයි. ඒ කියන්නේ පහළ වීම, හට ගැනීම, සකස් වීම. ඒක තුල නෙමෙයි ජරා මරණ තියෙන්නේ. තොර ජාතියට ප්‍රත්‍ය බැලුවොත් භවයයි. තුන් භවයයි. කාම භව, රූප භව, රූප භව. භවත්‍රයක් නැත්තම් පහල කරන්න කොහෙද පහල කරන්නේ? තොර භවත්‍රයට හේතු කර්ම භවයයි. කර්ම භවයයි භවත්‍රයට හේතු වෙන්නේ. උපාදාන පත්‍ය භව කියුවාට උපාදානය නිසා කරන්නේ කර්ම. කර්ම නැත්තම් හැබැයි කර්ම කරන්නේ උපාදානය නිසා. එතකොට එතනදී එන්නේ කර්මයයි භවයට ප්‍රත්‍ය වෙන්නේ. ඒ කර්ම භවයට ප්‍රත්‍ය වෙන්නේ උපාදානයි. උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ තෘෂ්ණාවයි. දැන් තෘෂ්ණාව කියන්නේ සමුදය නෙමෙයිද? ඒ කියන්නේ හේතුව නෙමෙයිද? හරි. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරානේ මේ 108 ආකාරයේ තෘෂ්ණාවගේ අවසානයමයි මහණෙනි නිවන කියලා. දැන් හරිද එතකොට සමුදයට. එතනින් පරීක්ෂා කළත් අපිට සමුදය ප්‍රකට වෙනවනේ. හරිද? එතකොට දුක කියන එක ප්‍රකට වෙනවනේ. තණ්හාපච්ච උපාදාන. උපාදානපච්චය භව. භවපච්චය ජාති. ජාතිපච්චය. එතකොට මේ පුජ්‍යලයකට වෙන දෙයක්ද මේක? ඒත් නෑ නේද? පුජ්‍යලෙන් නෑ කියන එක දැන් අපි හොඳටම සනාත කරගෙන ඉන්නේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පුජ්‍යලයකුත් නෑ. පුජ්‍යලයකට වෙන දෙයක්කුත් නෙමෙයි. හැබැයි මේ නාම රූප දෙකටයි මේක තියෙන්නේ. ඉතින් එහෙනම් මොකද්ද මේක ඇති ප්‍රයෝජනේ? මේක ඇති අර්ථය මොකද්ද? නිවැරදිව නුවණින් ගන්න. හොඳයි. ප්‍රත්‍ය ධර්මය කියන්නේ උපකාර ධර්මය නූනොත් ඉදිරි ධර්මයේ හට ගන්නවද නැද්ද? නෑ. ඒක තමයි නිරෝධාරි සත්‍ය. ඒක තමයි නිරෝධාරි සත්‍ය. දැන් පැහැදිලිද කියන එක? දැන් එතකොට මේ උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, බයිතපට්ඨාන ඥාන ආදී මේ ඥානයන් උපදවනකොට අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. හැබැයි ඒකට හොඳට නුවණින් නුවණින් හොඳට විමසන්න ඕනේ. හොඳට සතිය බලවත් වෙලා තියෙන්න ඕනේ. එතකොට අර දැන් මම කිව්වා ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලවත් භාවය ඕන නේද? හ්ම්. එතකොට සතිය හොඳට බලවත් වෙන්න ඕනේ. වීරිය, සද්ධාව, සමාධිය, චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ මේවා හොඳට බලන්න. මේ දකින්නේ ප්‍රඥාවෙන්. මේ නිවැරදි ධර්මතාවයන් නුවණින් දකිනකොට ප්‍රඥාව නෙමෙයිද වැඩෙන්නේ? දැන් එතකොට සද්ධා වීරි සති සමාධි ප්‍රඥා වැඩිලද? හරිද? වැඩෙනවනේ. එතකොට ඒකම අර බෝධිඅංග. ඒ කියන්නේ බුද්ධියට හේතුઅංග. බෝධි බෝධිඅංග කියන්නේ බුද්ධියට හේතුઅංග. එයින් හතක් තියෙනවනේ. දැන් ඒතර මෙතන සතිය කියන එක අතිශය බලවත්ද නැත්? සිහිය. සිහිය අතිශය බලවත්. ඒ සති සම්බෝධිඅංගය. ධම්මවිචි සම්බෝධිඅංගය. ඒ කියන්නේ ප්‍රඥාව. දැන් යථාර්ථයනේ මේ දකින්නේ. මේ සිදුවෙන සිදුවීම. එතකොට සමුදය ආර්ය සත්‍යයක්. ඒ කියන්නේ ප්‍රත්‍යයට අනුවනේ තියෙන්නේ. ප්‍රත්‍යාකාරයෙන්නේ උදේ ඒ කියන්නේ උපකාර ආකාරයෙන් උදේ දකින්නවනේ. දැන් තවත් දුරට කියනවා නම් උපාදානයේ ඉස්සෙල්ලා ඉන්නේ නෑනේ. ඇලුනොත් නේ තදින් ගන්නෙ. ඇලෙනවට කිව්වේ තෘෂ්ණාව කියලානේ. එහෙනම් තෘෂ්ණාව නේද ඉස්සෙල්ලා තියෙන්නේ. එතකොට ප්‍රත්‍යාකාරයෙන් නෙමෙයිද උපාදානය නැමැති උදය. උදය කියන්නේ හටගත්තා කියන එක. උදේ කියන්නේ සකස් හටගත් අලුතෙන්ම. ඒතර අලුතෙන්ම හටගත්තේ ප්‍රත්‍යයෙන් නෙමෙයිද? උපකාරයෙන් නෙමෙයිද? තෘෂ්ණාව උපකාරයෙන්නේ. එතකොට දැන් තෘෂ්ණාව ගත්තොත් වේදනාව ප්‍රත්‍යයෙන්. වේදනාව විඳීම ප්‍රත්‍ය නුනොත් ඇලෙන්නේ නැහෙනේ. ඇලෙන්න බෑනේ. එහෙනම් ප්‍රත්‍යාකාරයෙන් උදේ දකිනවා. දැන් එතකොට දැන් ප්‍රඥාව නෙමෙයිද මෙතනට එන්නේ. ඒ තමයි ධම්මවිචි සම්බෝධියන්ගේ. හරිනේ. දැන් සිහියෙන් මේව බලන්නත් ඕනේ. ඒතර සතිය ධම්මවිචි වීරය. දැන් මේකට මනා වීරයක් ඕනේ නැද්ද? අලස වුණොත්, කම්මැලි වුණොත්, නිදා වැටුණොත්, නිදිමත ගතියක් ආවොත් මේවා දර්ශනීය වෙයිද? කවදාවත් දර්ශනීය වෙන්නේ නැහැ. එතකොට එහෙනම් එතන බලවත් වෙලා තියෙනවා වීරිය. අර සතිය බලවත් වෙලා තියෙනවා, ධම්මවිචිය ප්‍රඥා බලවත් වෙලා තියෙනවා, වීරිය බලවත් වෙලා තියෙනවා. අර සතිය ධම්මවිචිය වීරිය මේ වෙනකොට ලොකු සතුටක් එනවා. හරි මට දැන් සත්‍ය අවබෝධයගෙන එනවා. මට දැන් සත්‍ය සත්‍ය පරම සත්‍ය අවබෝධයගෙන එනවා. එතෙන්දී ලොකු සතුටක් භුක්ති විඳිනවා. ඒ සතුට කියන්නේ නිර්ආමිෂ ප්‍රීතිය කියලා. ආමිෂ ප්‍රීතිය නෙමෙයි. ඒ අසපිනවල ලබන ප්‍රීතිය නෙමෙයි. කන පිනවල ලබන ප්‍රීතිය නෙමෙයි. නාසය පිනවල ලබන ප්‍රීතිය නෙමෙයි. දිව පිනවල ලබන ප්‍රීතිය නෙමෙයි. කය පිනවල ලබන ප්‍රීතිය නෙමෙයි. මනස මුල් කරලා ලබන ප්‍රීතිය නෙමෙයි. ඒ ප්‍රීතිය නෙමෙයි. ඒතර පංචකාමය තුල ලබන ප්‍රීතිය ඒක ලෞකිකයි. ඒක සාමිස ප්‍රීතියක්. ඒක තමයි අපි මෙච්චර කල් වින්දේ. මෙච්චර කල් වින්දේ ගනේ. අදත් වින්දද කියලා මන් දන්නේ හැබැයි ඊයේත් වින්දද කියලාත් මන් දන්නේ <laughs> හැබැයි මේවා සිතේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒතර සතිය ධම්මවිචේ වීරිය ප්‍රීති පස්සද්දි. දැන් මේ වෙනකොට එතකොට ලෝභය දුර්වල වෙලා නැද්ද? අනිවාර්යෙන් දුර්වල වෙනවා. ලෝභය කියන්නේ එයා දන්නවද මේ නිවැරදි ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උදය දකිනකොට ශණයක් ශණයක් තුල ඉපද බිඳෙනවා දකිනකොට ප්‍රත්‍ය නූනොත් ඉදිරි ධර්මයේ හටගන්නේ නැහැ කියලා දකිනකොට එයාට බාහිර සම්පත් අයිති කරගන්න ආසාවක් එයිද? නැහැ. එන්නේ නැහනේ මෙයා දන්නවා මම මේකට ඇලුනොත් තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය එයා දන්නා හොඳට දැන් තේරෙනවද ඒ කියන්නේ දැන් මේ ප්‍රත්‍ය ආකාරයට හොඳට අවබෝධයිනේ ඒ තුල ඉන්නේ උදේ එන්නේ ඒතර මේ ධර්මතා දෙක ශණයක් තුල ඉපද බිඳෙනවනේ ඒකට කියන්නේ උදේ වේ ඥානය ඒ තමයි නාම රූප දෙක හරිනේ ඒතර දැන් ප්‍රත්‍ය නූනොත් ඒ කියන්නේ දැන් ඔව්. දැන් ස්පර්ශය නැත්තම් විඳීම නැහැ. හරි. එතකොට දැන් හරි මං විඳීම කියන එක අයින් කරනවා. එතකොට යා බලනවා යා ඉස්සෙල්ලා. හරි. මම මේ විඳීම නැත්තම් ඇලීම කියන උදය හටගන්න බෑ. ඒ තමයි අනුපාද නිරෝධය. ඒ කියන්නේ మతు හටගන්න තියෙන එක නිරෝධයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වර්තමානයේ මේ නාම රූප දෙකේ ක්‍රියාව දැන් නවත්තන්න බෑ. ඒ කියන්නේ මේ නාම රූප දෙකේ ක්‍රියාව දැන් නවත්තන්න බෑ. රහතන් වහන්සේට නවත්තන්න බෑ. රහතන් වහන්සේ කෙලෙස් නැවැත්තුවා. හරිද? නීවරණ නැවැත්තුවා. කෙලෙස් නැවැත්තුවා. අකුසල් නැවැත්තුවා. තෘෂ්ණාව නැවැත්තුවා. රහතන් වහන්සේටත් ඇසට රූප පේන එක නවත්තන්න බෑ. බෑනේ නවත්තන්න. ඒ අනුව හටගන්න විඥානය නවත්තන්නත් බෑ. චක්කු විඥානය නවත්තන්නත් බෑ. හැබැයි රහතන් වහන්සේගේ සිත ක්‍රියාත්මක වෙන්නේ වෙන ආකාරයකට. එතන සාතන් වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියා තුනක් නැමැති ක්‍රියාසිට. කයේ ක්‍රියා ඇසේ ක්‍රියාකාරීත්වය දකින්නේ. ඇසේ කියන්නේ භූතයන්ගේ ක්‍රියාකාරීත්වය දකින සිතක් රාතන් වහන්සේට තියෙන. රාතන් වහන්සේ ඇස කියන සංඥාව සම්පූර්ණ බිඳලා ඉවරයි. අවසන් කළා ඉවරයි. රාතන් වහන්සේට ඇස කියන සංඥාවක් නැහැ. රාතන් වහන්සේට රූප කියන සංඥාවකුත් නැහැ. ඒක රූපෙත් දකින්නේ ක්‍රියාව ඒ භූතයන්ගේ ක්‍රියාව දකින සිත ඒක ක්‍රියාසිතක්. එතකොට මේ දෙක එකතු වීම නිසානේ අලුතෙන් එකක් එන්නේ. චක්කු විඥාණය. එතකොට මේ දෙකේමත් නැහැනේ. එතකොට චක්කු විඥාණය කියන එක කොහේ හරි තිබ්බද? නැහැනේ. එතකොට ඒකත් එහෙනම් අර ප්‍රත්‍යාකාරයෙන් නෙමේ දෙව්දය. ඒ කියන්නේ අසයි රූපයයි. දෙය දෙක නැත්තම් රූප පිළිබඳව දැනගැනීමේ සිතක් හදන්න බැහැනේ. එහෙනම් ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිත කලින් තිබ්බේ නෑනේ. ඒක අලුතෙන්මනේ එන්නේ. ඒක අලුතෙන්මයි ආවේ. අලුතෙන්මයි එන්නේ. ඒකට ප්‍රත්‍ය මේ සතර මහා ධාතු හා බාහිර සතර මහා ධාතු. හරිනේ. ඒතොර රහතන් වහන්සේ දකින්නේ ක්‍රියා දෙකක් එකතු වීමෙන් අලුත් ක්‍රියාවක් හටගත්ත බව. පැහැදිලිද? තේරුම් නැද්ද? තේරෙනවද? ඒතොර රහතන් වහන්සේට තියෙන්නේ ක්‍රියාසිත තුනක්. හැබැයි රහතන් වහන්සේත් එක්කම ස්පර්ශ ක්‍රියාවක් දකිනවා. ස්පර්ශය තියෙනවා එතන. ඒ තින්න සංගති පස්සෝ. ඒකයින් කරන්න බෑ එතන. ස්පර්ශය අයින් කරන්නත් බෑ. එහෙනම් ඒ ක්‍රියාවක් දකිනවා. ඒ ක්‍රියාව තලුතෙන් ආපිකන්නේ. එයි අර ධර්මතා තුන එකතු වෙන තැන මේ ක්‍රියාව අලුතෙන් ආවේ. චක්කු සම්පස්ස. එතකොට දැන් චක්කු සම්පස්ස දිනනවා වේදනා නැහැ. වේදනාව නැමැති ඵලය හටගන්නේ හදන්නේ එතකොට රහතන් වහන්සේ දන්නවා මේ ධර්මය ඒ කියන්නේ ප්‍රත්‍ය මම අයින් කළොත් අනුපාද නිරෝධයක් ඒ කියන්නේ වින්දොත් නෑලෙන්නේ රහතන් වහන්සේ විඳින්නේ වේදනාව හැබැයි දැනෙනවා රහතන් වහන්සේ කායික වේදනාව දැනෙනවා මානසික වේදනාවක් කියලා රහතන් වහන්සේට එහෙම විඳීමක් නැහැ මානසික වේදනාවක් නැහැ. දැන් අපි කියන්නේ මානසිකව අපි විඳිනවා කියන්නේ මහා මාන අපි මේ දවස්වල හරි මානසික පීඩනයකින් ඉන්නේ කියලා සමහර අය. රහතන් වහන්සේට බේව නැහැ. මානසික ගැටලු රහතන් වහන්සේට නැහැ. ඇයි? සංඥාව නිරුද්ධ කළ නිසා. සංඥාව නිරුද්ධ. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඒතර හඳුනා ගන්නේ රූප සංඥා. රූප හඳුනා ගන්න. අපි හඳුනා ගන්නේ රූපේ වෙන විදිහකට. අපි හඳුනා ගන්නේ වෙන විදිහකටනේ. ඒ රූපයට යම් ස්වභාවයක් දීලා යම් හටගැන්මක් දීලා යම් පැවැත්මක් දීලා යම් වර්ණයක් දීලානේ අපි රූපය ගන්නෙ මනසට. රහතන් වහන්සේ එහෙම ගන්නෑ. රහතන් වහන්සේ ඒ සංඥාව නිරුද්ධ කළා තියෙන්නේ. රහතන් වහන්සේ රූප සංඥාව ගන්න ක්‍රියාවක් හැටියට. රූපයක් දකින්නේ නැහැ රහතන් වහන්සේ. රහතන් වහන්සේ දකින්නේ අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. අපිත් එතනට එන්න ඕනේ. මනස. පැහැදිලිද? එතකොට දැන් ප්‍රත්‍ය ධර්මය නුනොත් ඒ කියන්නේ උපකාර ධර්මය නුනොත් ඉදිරි ධර්මය හටගන්නේ නැති බව නුවණින් දකින්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? නිරෝධාරි සත්‍ය. දැන් හරිද සත්‍ය තුන. දැන් එතකොට ආපු එක අර තියනවා සතිය ධම්මවිචය වීරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. ඒක මොකද්ද? ඒක ඇවිල්ලා මාර්ග සත්‍යයයි. මා ඒ මාර්ගයෙන් නෙමෙයි දාවේ. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. මේ මාර්ගයෙන් නෙමෙයි දාවේ. තර සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා සහ සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් හා බල ධර්මයන්. ඒ ඉන්ද්‍රිය ධර්මයන් හා බල ධර්මයන්ට ප්‍රත්‍ය උනේ සතර සතිපට්ඨානේ. නැද්ද? අනිත් එක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතනින් ආරම්භ වුණේ අපි ආරම්භයටම යනවායි ප්‍රත්‍යාවේක්ෂා කරන්න. මොළට යනවා. මං සතර සම්‍යක් ප්‍රධාන වැඩුවා. මං සතර ඉද්ධිපාද වැඩුවා. මං සතර සතිපට්ඨාන වැඩුවා. ඒ අනුව මං පංච බල ධර්මයන් වැඩුවා. මං පංච ඉන්ද්‍රිය ධර්මයන් වැඩුවා. මං මං සප්ත බොච්චංගේ වැඩුවා. දැන් මට සප්ත බොච්චංගේ වැඩි ගෙන යනවා වැඩිලා තියෙනවා. දැන් එතකොට මොකද්ද මේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන එක තමයි හොඳටම දර්ශනය වෙනවා. සම්මා දිට්ඨි මම නිවැරදිව දැක්කා. සම්මා සංකප්ප මම නිවැරදිව කල්පනා කරා. ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මය නොනොත් උපකාර නොනොත් ඉදිරි ධර්මය හට ගන්න නැත්නම් එතන නිරෝධයනේ තියෙන්නේ. ඒක ආර්ය සත්‍යයක්නේ. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ දැන් සියලු ධර්මයන්ට මූල ආශ්‍රව ධර්මයන් කිව්වා. හැබැයි ආශ්‍රවයන්ටත් ප්‍රත්‍ය වෙන ධර්මයක් තියෙනවා. ආශ්‍රවයන්ටත් ප්‍රත්‍ය වෙන ධර්මයක් තියෙනවා. ඒ තමයි ස්පර්ශය. ආශ්‍රව වලට ප්‍රත්‍ය වෙන ස්පර්ශය. ඒක මම පසුගිය සතිවල දේශනාවල තියෙනවා. මම අදත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් අපි කය කයට දැනෙන්නේ පහසන ඉදිරියවමක් කියලා ඇති. ඒ ඉදිරි දේශනාවල දහන්න පුළුවන්. ශරීරේනේ ශරීරයට දැනෙන්නේ පහසනේ. ඉතින් පහස ශරීරයට ස්පර්ශ වෙන්න එපා සිතක් හැදෙන්න. නැද්ද? ආ ඒකට කියන්නේ කාය සම්පස්ස. ආ එතකොට ඒ බාහිර පහස මේ කයට ස්පර්ශ වෙනකොට චන්දරාගයෙන් යුතු සිතක් නෙමෙයි දෙන්නේ පෘථග්ජනයන්ට. ආ චන්දරාගයෙන් යුතු සිතක් නෙමෙයි දෙන්නේ. එතකොට ආශ්‍රව සහිතද? එතකොට ආශ්‍රවයන්ට ප්‍රත්‍ය මොකද්ද? ස්පර්ශයයි. එහෙනම් ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශයයි. ස්පර්ශය. එහෙනම් හැබැයි ස්පර්ශය කියලා ධර්මතාවයකුත් නැහැ. ඒ ස්පර්ශය කියලා ධර්මතාවයක් නැහැ කියන්නේ ආයතන හයක් නැත්නම් කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? ආ දැන් පැහැදිලිද එතකොට? එහෙනම් ආශ්‍රව වලටත් හේතුවක් තියෙනවා. ආශ්‍රව නිකන් හටගන්න ධර්මතාවයක් නෙමෙයි. හැබැයි මෙතනින් පුළුවන් අයින් කරන්න. මකත් ආශ්‍රය කෙසර ඥානෙ. සියලු ආශ්‍රයයන් ශේකරණ ඥානෙ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිද්‍යාශ්‍රව. හරිනේ? එතකොට මේ කාමාශ්‍රව වලට හේතුව අවිද්‍යාශ්‍රව. භව ආශ්‍රව කියන්නේ ඇලෙනවා. දැන් මේ තෘෂ්ණාව තමයි දැන් ආයි මෙතනදි ගන්නෙ. මොකද ආශ්‍රවකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒතර බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී අවසානයේ උපදවාගත්ත ඥානෙනේ ওই ඥානයත් එක්කනේ 73ක් ඥාන පහළ වුණේ මේ 20 ඔය පරිසම්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළානේ අවබෝධ කරගත්තේ. එතන එහෙනම් කාමාශ්‍රව වලට ප්‍රත්‍යත් අවිද්‍යාවමයි. කාමයන්ට ඇලෙන්නේ අවිද්‍යාවෙන්ද නේ? භවයන්ට ඇලෙන්නේ ඒත් අවිද්‍යාව නිසා. දික්ටි වලට ඇලෙන්නේ ආ දැන් එතකොට දැන් එහෙනම් අවිද්‍යාශ්‍රවය හරිද? ඒතර අවිද්‍යාශ්‍රව තියෙනවා. ඒතර මොකක්ද අවිද්‍යාශ්‍රව කියන්නේ? දුක්ඛ අඥාන. හරිනේ. දුක්ඛ සමුදය අඥානං. කියන්නේ දුකට හේතුව දන්නේ. දුක්ඛ නිරෝධය අඥානං. දැන් මේ ධර්මතාවයන් දකින්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාඥානං. උබ්බන්තේ අඥානං. පෙර භවයේ දකින්නේ. පෙර භවයේ දකින්න පුළුවන්. එයි ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර සංස්කාර ප්‍රත්‍යයෙන් අපි බැස්සා මවගේ කුසේ හරිනේ ආ ආශ්‍රව අපිට පෙර භවයේ තිබ්බා හ්ම් ඒතකොට එහෙනම් අවිද්‍යාව තුළ අපේ මනස හිර වෙලා තිබ්බා ඒ අනුව අපි පෙර භවයේ කර්ම කළා ඒ කර්ම කර්ම මත පිහිනාගෙන නෙමෙයි දාවේ වර්තමාන භවයේ මව කුසට ආ එතකොට අපි ආවේ ජලාබුජ හරිනේ හැබැයි අපි ආවේ කුසල ආරම්මණයකින්. ඔව් අපි කුසල ආරම්මණයකින් ආවා කියන්නේ මනුෂ්‍යාත්ම භාවය සුගතියක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කාම සුගති 7යි. සුගති 7යි. දුගති 4යි. සුගති 7 දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි. එහෙනම් අපි ආවේ කුසල ආරම්මණයකින්. හරිනේ. එහෙනම් කුසල කර්මයකින්. ඒ කුසල කර්මය අපි කරුවා. හැබැයි අපි අකුසල කර්මවල ප්‍රතිඵල භුක්ති විඳින්නේ නැද්ද දැන්? විඳිනවා. අපි උප්පත්ති ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ වෙනකම්ම අපි සුඛ සෝමනස්සයන්මද විඳින්නේ? ආ? දුක්ඛ දෝමනස්සයන් මොනතරම් වින්දද? කනගාටු හැඬීම් වැළපීම් මොනතරම් වින්දද? එතකොට කර්ම ප්‍රත්‍යයෙන් හැබැයි සුඛ සෝමනස්සයන් දීර්ඝ කාලයක් වින්දා ආයශයත් එක්ක අද එයාගේ මරණය සිද්ධ කරනවා. මරණ කටයුතු සිද්ධ කරනවාද? එංගලන්තේ. <laughs> ආ? උප්පත්තේ ඉඳලම දැන් දින ගණනට ඉස්සෙල්ලා මේලව අතහැරලා ගියේ. ඒ වෙනකම්ම වැඩි හරියක් වින්ද සුඛසෝමනස්යන්ද නැද්ද? රජින නේ. එතකොට වැඩි කාලයක්. හැබැයි එයා දුක්ඛ දෝමනස්යන් වින්ද නැද්ද? ආ? එහෙනම් අපට අකුසල කර්ම කියන ඒවත් එතකොට දැන් එයාටත් එහෙමයි ඉන්නවා අපටත් තියෙනවා නේද? එහෙනම් අපි කර්ම මත නේද මේ විඥානේ එන්නේ? මේ විඥානේ බහින්නේ කර්ම මත. එහෙනම් අපි ඒ කර්ම කලේ ඇයි? අවිද්‍යාව නිසා. අවිද්‍යාවට ප්‍රත්‍ය මොකද්ද? ආශ්‍රවයි. ආශ්‍රවවලට ප්‍රත්‍ය මොකද්ද? ස්පර්ශයයි. හරිනේ? ධානික කාරණේ තමයි අපි මනසෙන් අරමුණු ගන්නවා. මනසෙන් අරමුණු ගන්නවනේ. ගන්න තියෙන්නේ එක රූපයක් එක්ක නාමයක්. සතර මහා ධාතු පිළිබඳව මන නුවණින් කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් වේදනා පිළිබඳව, එහෙම නැත්නම් හඳුනාගත්ත දේවල් පිළිබඳව, එහෙම නැත්නම් සිත බලවත් වෙච්ච ආකාරයන් හොඳ පැත්තරද නරක පැත්තරද කියන එක. ඒතර ඒ තමයි අපි අරමුණු කරන්නේ. ඒකට කියන්නේ ධම්මාරම්මන. ඒතර එන් අරමුණක් ගත්තාම ඒතර මනෝවිඥානය කියන එක කලින් තිබ්බද? නැහැ. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය ධර්මයන් උපදින්න කලින් තිබ්බද මනෝවිඥාණය? නැහැ. නැහැනේ. අරමුණක් ගත්ත තැනනේ මනෝවිඥානයක් එන්නේ. පැහැදිලිද කියන එක. එතකොට එහෙනම් ප්‍රත්‍යාකාරයෙන් නෙමෙයිද උදය? හරිද? ප්‍රත්‍යාකාරයෙන් නේ උදය. එතකොට මේ මේ ධර්මතාවයන්ට කොච්චර කෙටි ආශයයිද? එතකොට මනසට චිත්තක්ෂණයයි බාහිර අරමුණට ගත්තේ නාම ධර්මයක් නම් චිතක්ෂණ දෙකයි. ෂණයක් ෂණයක් තුළ උදේ වැයෙන මේද තියෙන්නේ, ඉපද බිඳෙන ස්වභාවය නෙමේද තියෙන්නේ, හට ගන්න හටගෙන නැසෙන ස්වභාවයන් නෙමේද තියෙන්නේ. ඒ තමයි දුක. ඒ තමයි දුක. මොන විදිහෙන් හරි මේක වෙනස් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් දුක මත මේක තියෙන්නේ. එතකොට ඒ කාලය තුල මනසෙන් ශෝක වින්ද නේද? අම්මා නැති වෙලා ඒ මරණය පිළිබඳව දීර්ඝ කාලයක් ඇඬුවේ නැද්ද? තාත්තා නැති වෙලා ඒ මරණය පිළිබඳව දීර්ඝ කාලයක් හදවතින් ඇඬුවේ නැද්ද? තමන්ගේ එකම දරුවා නැති වෙලා, ඒ කියන්නේ වර්තමාන භවයේ නෙමෙයි සංසාරේ. තමන්ගේ එකම දරුවා නැති වෙලා ඒ තුල හද අද තුල ඇතිවෙච්ච ශෝකය නිසා දැසින් ගලාගෙන ගිය කඳුළු මහ සාගරේ ජලයට වඩා වැඩි. තමන්ගේ එකම පුතු, එකම දුව, ස්වාමියා නැති වෙලා, භාර්යාව නැති වෙලා, මෑණියෝ නැති වෙලා, පියා නැති වෙලා. දැන් වර්තමාන භවෙත් එහෙම වෙච්චයි නැද්ද? ආ ඉන්න. එතකොට එහෙනම් අපි මොනවද විඳලා තියෙන්නේ? ඒ ශණයක් ශණයක් පාසා ඉපද බිඳෙන ධර්මතාවයන් නෙමෙයිද එයාලගේ නාම රූප දෙක තුල තියෙන්නේ. අපි ඒක අවබෝධ කරගත්තේ නැති නිසා අපි ඇඬුවා. යථාර්ථය අවබෝධ කරගත්තේ නැති නිසා අපි ඇඬුවානේ. එහෙනම් අපිත් වින්දා නේද දුක? දැන් එහෙනම් ඒතර මනෝ සම්පස්ස. එතකොට ඒ අරමුණනේ මනසට ස්පර්ශ කළේ. දැන් ඒතර ස්පර්ශයේ හේතු වෙන්නේ දුකට. ස්පර්ශය හේතු වෙන්නේ දුකට අනිත් එකයි ආශ්‍රවයන්ට. අනිත් පැත්තෙන් ආශ්‍රවයන්ට. ඒ ආශ්‍රවයන්ට කියන්නේ. ඉතින් දැන් මව කියන්නේ කාමාශ්‍රවයන්නේ. කැමති කැමැත්තෙන් ඇලිලානේ හිටියේ. නැද්ද? කැමැත්තෙන් ඇලිලා නම් ඒ කාමාශ්‍රවයක්. දරුවා කියන්නේ කැමැත්තෙන් ඇලිලා නැද්ද? එහෙනම් කාමාශ්‍රවයක්. සහෝදරය කියන්නේ කැමැත්තෙන් ඇලිලා නැද්ද? ස්වාමියා කැමැත්තෙන් ඇලිලා නැද්ද? භාර්යාව විසින්. භාර්යාවට ස්වාමියා කැමැත්තෙන් ඇලිලා නැද්ද? ඉතින් කාමාශ්‍රවණය. ඒ අරමුණ නැවත නැවත ස්පර්ශ කරනව නේද අරමුණේ? ආ. ඒතර ස්පර්ශය දුකට හේතු වෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් ආශ්‍රවයට හේතු වෙනවා. ආශ්‍රව හේතු වෙනවා අවිද්‍යාවට, අවිද්‍යාව හේතු වෙනවා කර්මවලට, කර්ම හේතු වෙනවා බහින්න. අණ්ඩජ, ජලාබුජ, සංසිදජ, උපපාතික. දැන් මොකක්ද මේ තියෙන්නේ? දැන් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් තුල ඉපද බිඳීම මනසට දැర్శණය වෙනවා නම් දුක නෙමෙයිද දකින්න තියෙන්නේ. ඒක කාර්ය සත්‍යයක් නෙමෙයිද? එතන දුක් කාර්ය සත්‍යය. එතකොට දැන් ප්‍රත්‍යාකාරයේ උදය දැක්ක සමුදාරි සත්‍යය. ඒ කියන්නේ උපකාරයෙන් නිසා ඉදිරි ධර්මයේ හට ගන්න ආකාරය. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උදය දකින්න ඕනේ. උදේ කියන්නේ හට ගන්නවා. උපකාරයෙන් හටගත්තේ. උපකාරයෙන් නේද හටගත්තේ. එයි කර්ම උපකාර කළා මෞකසට එන්න. එතකොට මෞකසට ආපු එක ඵලයයි ප්‍රත්‍ය කර්මයයි. හොඳයි. ප්‍රත්‍ය නෝනන. ඒ කියන්නේ කර්ම ප්‍රත්‍ය නෝනන අනුපාද නිරෝධයක්. හරිනේ. ඒ මොකද්ද? ඒ තමයි පිරිණිවීම. ඒ තමයි පිරිණිවීම. හරිනේ. දව ටිකනේ කරගන්න ඕනේ. එතකොට නිරෝධය කියන කාර්ය සත්‍යයක් නෙමෙයිද? ආර්ය සත්‍යය නේද නිරෝධය කියන්නේ. ඇයි තාම එතනට මනසෙන් නැත්තේ? ඇයි ගන්න බැරි මනසේ? මෙනේ කරන්න. සතර සතිපට්ඨානයේ සිත පිහිටලා නැහැ තාම හරියට. ඇත්තනේ ඒක නෙමෙයිද? කායේ කායानुපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ මානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ කෙලෙස් එතනදී දවයි, පුච්චයි, නැති කරයි, විනාශ කරයි. ඒ කාය පස්සද්ධියයි. කෙලෙස් නැති කිරීම, විනාශ කිරීම, පුච්චීම. ආතපි කිව්වේකට සම්පජාන සතිමා විනය ලෝකේ ස්කන්ධ පංචකය තුල අවිජ්ජා දෝමනසං විසම දැඩි ලෝභය හා දේශය දෙකයි අයින් කරන්න තියෙනවා. මෝහය එතෙන්දී අයින් වෙනවා. මෝහය අයින් කරන්න දෙයක් නැහැ. මේ ධර්මතා දෙක අයින් කළාම මෝහය අයින් වෙනවා. එහෙනම් අපි ප්‍රතිපදාවට ඇවිල්ලා තියෙන දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිමේ නිවැරදි ප්‍රතිපදාවට එන්න ඕනේ. එතෙන්දි තමයි අර උද්‍යව ඥාන, භංග ඥාන, බයතුපට්ඨාන ඥාන, ආධිනව අනුදර්ශන ඥාන, නිබ්බිදා ඥාන මේවා ක්‍රමානුකූල වෙන්න ඕනේ. එනවා අනිවාර්යෙන්. එනවනේ. ඒතර ආධිනවය දකින්න, දකින්න, දකින්න නිබ්බිදා එන්නේ කලකිරීමෙන්. ඒ කලකිරීම එන්නේ නෝනාට මහත්තයා ගැන නෙමෙයි. තේරෙනවද? දරුවෝ ගැන නෙමෙයි. වෙන භෞතික සම්පත් ගැන නෙමෙයි. මේ ස්කන්ධ පංචකයේ ප්‍රවෘත්තිය ගැන. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ප්‍රවෘත්තිය ගැනයි කලකිරෙන්නේ. මොකද්ද මේ විකාරය? මේක මහා විකාරයක්. එයි පුජ්‍යලයකුත් නැහැ, සත්‍යයකුත් නැහැ, ජීවයකුත් නැහැ, කෙනෙකුත් නැහැ, දරුවෙකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. මේ නාම රූප දෙකක් එකතු වෙලා කරන අපට කරන මහා විනාශය දකින්නේ. දැන් එතෙන්දී තමයි කලකිරින්නේ. කලකිරුණාම එනවා ඊගාවට මුඤ්ඤිතු කමඤ්ඤතා ඥාන. මිදීමේ කැමැත්ත. ඒ මිදීම gederin යන්න නෙමෙයි. ආරණ්‍යයක් හොයාගෙන. තේරෙනවද? සමහර අය තේරෙන්නේ එහෙමනේ. මේ gederin ගියාම හරියනවා ආරණ්‍යයකට ගියාම කහපාට වස්ත්‍ර පරව ගත්තාම දස සිල් වුණොත් හරියනවා. සිල් මාතාවක් වුණොත් හරියයි. මේ ගෙදර තියෙන වද මේව විඳින්න බෑ. ඒක දෙන්නේ නෑ. ඒන්නේ මේ සංස්කාරයන්ගේ තියෙන ඒ බය දැක්කා වෙන්නේ. ඒ සංස්කාරයන්ගේ පිළිමද යථා ස්වභාවය තුළ නෙමෙයි දෙකෙන්නේ. මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානෙ. දැන් එහෙම තාම ආවේ නෑ. එනවා කොයි වෙලේ හරි. අනිවාර්යෙන්. ඒ හැබැයි ඒ එන්න නම් පංච ඉන්ද්‍රිය ධර්මයන් තවත් තව බලවත් වෙන්න ඕනේ. පංච ඉන්ද්‍රිය ධර්මයන් තව බලවත් වෙන්න ඕනේ. බෝධිඅංග අරිහත්ත්වයට මෙහා පැත්තේ තියෙන අංග හතයි. බුද්ධියට හේතු වෙන අංග බෝධිඅංග කියන්නේ. බෝධි කියන්නේ බුද්ධිය. බුද්ධියට හේතු වෙන අංග හතයි. එහෙනම් ඒ හත. ඒතර අපි සිහියෙන් යුක්ත වෙන්න ඕනේ, කල්පනාවෙන් යුක්ත වෙන්න ඕනේ. හොඳ, ඒ කියන්නේ අවදිමත් භාවයෙන් ඉන්න ඕනේ. භාවනා කියන්නේ සිතේ අවදිමත් භාවය. නින්ද්‍යාම භාවනාව නෙමෙයි සමහර අය කියනවා හාමුදුරනේ මම හොඳට භාවනා කළා මට කිසිම දෙයක් දැනෙන්නේ නැතුව ගියා. මං හරි හොඳ නින්ද කියලා තියෙන්නේ කියලා. ඇත්තේ. දැන් නිින්ද ගියාම දැනෙන්නේ නැහනේ මොකද? දැන් රෑ 10ට නිදාගත්තා උදේ 6ට නැගිට්ටා හීනයක්වත් දැක්කේ නැත්තම් මොකද වෙලා තියෙන්නේ? දැන් සමාධි දෙක ආ ඒ සමාධිද? දැන් මොකද දැනෙන්නේ නැතුව කියන්නේ? ඒ සමාධිය නෙමෙයි. මේක දැනගෙන හා දැකගෙන යන ගමනක්. දර්ශනයක් මේකේ තියෙන බෞද්ධ දර්ශනය. මේක දකින්න ඕනේ. නෝනෙන් දකින්නේ මේක. දැන් නෝනට පේන්නේ නැද්ද මේක? ඥානයට අහු වෙන්නේ නැද්ද මේක? මේක ඇහැට පේන ධර්මතාවයක් නෙමෙයි. මේ නිවැරදි ක්‍රියාව ඇහැට පේන ධර්මතාවයක් නෙමෙයි. මේක මනසින් අල්ලගතිය යුතු, මනසින් දැකිය යුතු ධර්මතාවයක්. එහෙනම් අපි එකින් එක එකින් එක ආරම් පරීක්ෂා කරන්න ඕනේ. දෙයකට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේක කඩලා විසුණු විසුණු කළා දාන්න. මේ ස්කන්ධ පංචකය සුණු විසුණු කළා දාන්නකෝ එළියට. එයි මේක ඒකත් එන් ගන්නේ. ඒකත්වයෙන් ගත්ත ගමන් දිටි මම දැන් මම ඉන්නවද කියලා මේක බින්දලා බලන්න කිව්වා මම කියලා කෙනෙක් ඉන්නවනම් ගන්න කිව්වා ඒක අරන් තියෙන්නේ කවුද එහෙම ඒ මානසික විකෘතිතාවයේ තියෙන පෘථග්ජන පුච්චරයන්ට නැද්ද ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආව හැඳින්නේ කොහොමද අඳ බාල නෑ ඒ තරහන් නෙමෙයි කිව්වේ. අද කියන්නේ පේන්නේ නෑ. බාල කියන්නේ තේරෙන්නේ නෑ නේද? මේ දරුවට මේවා තේරෙන්නේ නෑ. තේරෙනවද? අර පුංචි දරුවට තේරෙන්නේ නෑ. බාල කිව්වේ ඒකයි. එයාට තේරෙන්නේ නෑ මේක. ඒතකොට හැබැයි ඒ කිව්වේ දැන් අවුරුදු 80 වුණත් අඳ බාලනේ. ආ? ඒ කියන්නේ පේන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් පරම සත්‍ය මොකද්ද කියන එක දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා පේන්නේ නැත්තම් අදනේ දැන් මේ මෙච්චර වෙලා කතා කරපු දේ නිවැරදිව තේරෙන්නේ නැත්නම් බාලයි. හරිනේ? හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නැවැත්තුවේ නෑනේ. ආර්ය කියන වචනය පාවිච්චි කළා. ආර්ය ශ්‍රාවකයා. ආර්ය කියන්නේ උතුම්, ශ්‍රේෂ්ඨ. එයා මේක දකිනවා. එයා දකින මේ පරම සත්‍ය දුක කියන කාර්ය සත්‍යයක් කියන එක. දැන් ඒක තමයි මම කිව්වේ දැන් එංගලන්තේ මහරජින ගත්තොත් දැන් අවුරුදු 94යි මම හිතන්නේ. මීට අවුරුදු 97 අන්න එයාගේ පින්තූර ටික ඔක්කොම තියෙනවා. අන්තර්ජාලයේ තියෙන මම හිත රූපවාහිනියක් පෙන්නාවි. උප්පත්තියේ ඉඳලම ඒ පින්තූර එකින් එක එකින් එක එකින් එක ලස්සනට තියෙන මේ වෙනකම්. හොඳට බලාගෙන යන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. <laughs> ආ හොඳට බලාගෙන යන්න මොකද වෙලා තියෙන්නේ කියලා. පෙරළුවේ නැද්ද? විපරිණාමයක් නෙමෙයිද? තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් නෙමෙයිද අරන් තියෙන්නේ? එකම ආකාරයෙන් එක මොහොතක් පැවතිලා තියෙනවද? නැහැ. ඒ හැබැයි ඒ ධර්මතාවයන් සිද්ධ වුණේ නාම රූප දෙකට. රජින කියලා කෙනෙක් ඉන්නවද? ද නාම රූප දෙකක්. ඒ නාම රූප දෙක උදය නිසා නෙමෙයිද ඵලය? ඒ කියන්නේ ප්‍රත්‍ය නිසා නෙමෙයිද උදය? උපකාරය නිසා නෙමෙයිද යාගේ උදය? ඒ කියන්නේ අර වෙනස පෙන්වන්නේ. උප්පත්තියේ ඉඳලා මේ 94 දක්වාම. එහෙනම් ප්‍රත්‍යයෙන් උදය දකින්න. ඒ කියන්නේ උපකාරයෙන් ඉදිරි ධර්මයේ හට ගන්න ආකාරය දකින්න. උපාදානයේ නැමැති ඵලය හදන්න නම් ඇලෙන්නම ඕනේ. ඇලෙන්නේ නැතුව තදින් ගන්නවද? ඇලෙන තැන නෙමෙයිද තදින් ගන්නෙ? ආ? ඉතින් ඉතින් ප්‍රත්‍යයෙන්නේ උදය. හැබැයි ඒ ගත්ත කියමුකෝ උපාදානය. කොච්චර වෙලා රඳවන්න පුළුවන්ද මේක ඇතුලේ? උපාදානය කියන්නේ මානසික ක්‍රියාකාරීත්වයක්. මනසේ නැල්ලන් ඉන්නේ. එක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ උදේ වැය දකින්නකෝ. ඒක දුක්ඛාරය සත්‍යනේ මොන කරදරයක්ද මේ? හා හට ගන්නසනේ බින්දිලා අතුරුදහන් වෙලා යනවනේ. නැද්ද? උපාදානය කියන්නේ මානසික ක්‍රියාකාරීත්වය. මනසින් යල්ලන් ඉන්න සියල්ල දරුවා මගේ, ස්වාමියා මගේ, ගේ දොර මගේ, ඉඩ කඩම් මගේ, වස්තු සම්පත් යාන වාහන මගේ, මිල මුදල් මගේ, ආභරණ මගේ. නැද්ද? මනසින් නෙමෙයිද ඔක්කොම අල්ලන් ඉන්නේ? එතකොට මනසින් අල්ලන් ඉන්නේ. එහෙනම් මානසික ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේක චිතක්ෂණයේ ආයශන. පැහැදිලිද කියපේ. එහෙනම් දැන් මේ මොහොතේ ඉඳලත් එහෙනම් අපි දැන් ඉදිරියට යන්නේ ක්‍රමක්‍රමයෙන්. දැන් මෙච්චර දැන් මීට කලින් ඒවා අපි හොඳට විස්තර කරලා දීලා තියෙනවනේ නේ. දැන් විසුද්ධි මාර්ග පහකින් අපි දේශනා කරලා තියෙන මේ 6. ඉතින් දැන් මෙතනදී අපිට චුල්ලසෝතාපන්න පැහැදිලිව තියෙනවා. සෝතාපන්නයි කියන එක. ඒ මොකක්ද? ප්‍රත්‍යාකාර ඥානෙ. ප්‍රත්‍යාකාර ඥානෙ මච්චුල්ලසෝතාපන්නයි කියන්නේ. ඒ කියන්නේ එතකොට අපි දකිනවා එතනදී ඵල ඥානය. ඒ කියන්නේ අත්පටිසම්භිදේ ඥාන හේතුව දකිනවා. ඒ ධම්මපටිසම්භිදේ ඥාන. එතකොට මේ pāli වචනවල නිවැරදි අර්ථය තේරුම් ගන්න ඕනේ. අපි මේ සිංහල භාෂාවෙන් කියනවා පාලිද අවිද්‍යාව කියන්නේ එක මොකද්ද කියන එක මාගදී භාෂාවෙන් දේශනා කරේ බුදුරජාන් වහන්සේ. අර දැන් මම මුලින් කිව්ව කරුණු ටික. ඒතොර ඒවෙත් නිවැරදි අර්ථය ගන්න ඕනේ. ඒක තමයි නිරුක්ති කියන්නේ. ඒ ඥාන තුන තුල මනාව සිත පවතිනවා. ඒ කියන්නේ ඵලය දක්නා නුවණ, හේතුව දක්නා නුවණ, මාගදී භාෂාවේ නිවැරදි අර්ථය දක්නා නුවණ. මේ ඥාන තුල පවතින නුවණ තමයි පටිභාන පටිසම්භිදේ ඥාන. මේ ඥාන හතර හොඳට මතක තියාගන්න. මේ ඥාන හතර පෘථග්ජන පුජ්‍යලයන්ට නැහැ. හැබැයි මේ ඥාන හතර සියලුම මාර්ගඵල ලාභින්ට තියෙනවා. අනිවාර්යෙන්ම. ඒතර සෝවන් නේද එතන? හා? පැහැදිලිද කියන්නේ? දැන් දැන් මෙච්චර කතා කරගෙන ඒතර ඵලය දන්නා නුවණ හේතුව දන්නා නුවණ දැන් සලායතන කියනකොට අපි දැනගන්න ඕනේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ මාගදී භාෂාවෙන් කියලා තියෙන්නේ කියලා. අපි ඒක සිංහලෙන් කියනවනේ ආයතන 6 කියන්නේ. ඒතර ආයතන 6ත් අපි දැන් මෙච්චර විස්තර කරලා තියෙනවනේ. ඒතර ඒ පිළිබඳව නුවණ ඒ ඥාන තුල නිරන්තරයෙන් පවතිනවා. නිරන්තරයෙන් දකින්නේ හේතුඵල පටිභාන පටිසම්භිදේ ඥාන. මේ ඥාන හතර තියෙන්නේ මාර්ගඵලලාභීන්ට මේ ඥාන හතර උපදවපු නැති මාර්ගලාභියෙක් නැහැ. ඕනම මාර්ගලාභියෙක් මේ ඥාන හතර උපදවලා තියෙනවා. හැබැයි පෘථග්ජනයක් කිසි කෙනෙකුට මේක නැහැ. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් මම තාම පෘථග්ජනද මම ආර්යද මම අදබාලද එහෙම නැත්නම් ආර්යද කියලා පැහැදිලිද කියන්නේ. ධර්ම දේශනාව අවසන් කරන්න කියනවා. පැහැදිලිද කියනවා. නිවැරදිව තේරුම් ගන්න. සතර සතිපට්ඨානෙ චිත තියන්න. ඒකායනෝ එච්චරම තමයි තියෙන්නේ. වෙන දේවල් ගැන හිතලා වැඩක් නැහැ නේද? මේ රජිනත් මලාන තව මොනවද හිතන්නේ නේ? අපි ගැන මොනවද හිතන්නේ? ඒක නිසා එහෙනම් අපිත් දැක්කපාරද අපි මැරුණේ? ආ මුල හොයන්නත් බෑ. හොඳයි. ධර්ම දේශනාව නිමාවටපත් කරනවා.